මේ ලෝකයේ සෑම කෙනෙකුටම උපකාර පිණිස පවතින ධර්මතා දෙකයි. වෙන කිසි දෙයක් උපකාර පිණිස පවතින්නේ නැහැ. ඒ ධර්මතා දෙක තමයි සතිය හා යෝනිසෝ මනසිකාරය. සතිය කිව්වේ සීය. නිවැරදි සීය. සතිය. ඒ සීය සතර සතිපට්ඨානය තුළ සති යෝනිසෝ මනසිකාරය හටගන්න තැනම සිත පවත්තන්ට විසිරෙන්න නොදී අරමුණු වල එල්ලෙන්නේ නැතුව බාහිර අරමුණු වල එල්ලෙන්නේ නැතුව සිත විසිරෙන්න නොදී අරමුණෙන් අරමුණට පැන යන්න නොදී සිත හටගන්න තැනම Tamanට දැනගන්න පුළුවන් නම් ඒ යෝනිසෝ මනසිකාරය මනසිකාරය මනසෝ යෝනි උපදින තැන, හට ගන්න තැන සිත පවත්තයි. උපකාර පිණිස පවතින ධර්මතා දෙකයි. දියුණු කරගත යුතු ධර්මතා දෙකයි කියන්නේ. එන කිසි දෙයක් නැහැ දියුණු කරගත යුතු. අනිකුත් යම් දෙයක් ලෞකික ජීවිතයේ භෞතික වස්තුන් තුළ යම් දියුණුවක් ලැබුවද ඒව සියල්ල අතහරින්න වෙනවා. මොහොතින් අතහරින්න වෙනවා. ලබාගත් දියුණුව මේන්න මේ කරුණු දෙක තුල නම් ජීවිතය යහපත් වටිනාම දේ රැස් කරගත්තා. ඒ තමයි සමතහ විපස්සනා. දිනු කරගත යුතු ධර්මතා දෙක. කොච්චර දුරට දිනු කරගෙන තියනවද? නැතිනම් අද ඉඳන්වත් පටන් ගන්න වෙනවා. දිනු කරගත යුතු ධර්මතා දෙකයි ව්‍යාපාරය දිනු කරගන්න කමක් නැහැ. ආයතනය දිනු කරගන්න දරුවන්ගේ අධ්‍යාපන ඒවා දිනු කරගන්න. ලෞකික වශයෙන් ප්‍රවචනයි. හැබැයි ඒ අතර මෙන්න මේ ධර්මතා දෙක දිනු කළොත් එයාට සසරට ප්‍රයෝජනයි. ඒ තමයි සමතයයි විපස්සනා. සමතය ගැන කරුණු පැහැදිලි කරා පෙර දේශනාවල. මෙතෙන් සිට කියන්නේ විපස්සනා ගැන. මනාව අවබෝධ කරගත යුතු ධර්මතා දෙකයි ලෝකේ තියෙන්නේ. ගොඩාක් නැහැ දෙකයි තියෙන්නේ ඒ තමයි නාමයයි රූපයයි නාමයයි රූපයයි තමයි මනාව අවබෝධ කරගත යුතු ධර්මතා දෙක ඉවත් කළ යුතු ධර්මතා දෙකයි තියෙන්නේ ගොඩාක් නෑ අයින් කරන්න හැබැයි මේ ධර්මතා දෙක තුල සියල්ල තියෙනවා අවිද්‍යාවයි තණ්හාවයි කරුණු කීයක් තියෙනවද අටයි මේ කරුණු අට අපි සම්පූර්ණ කරා නම් මේ භවයේ එතනින් අවසන්. එතනින් යහට කරන්න දෙයක් නැහැ. බුදුදහම තුළ ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දායාද කළ මේ වටිනා දහම තුළ අපි සියල්ල ලබාගෙන ඉවරයි. නමුත් තාම බැරි වුණා. කරුණ වටෙන් කීයක් සම්පූර්ණ කළා තියනවද කියලා තම තමන් තම තමන්ගේ නුවණින් විමසලා බලන්න. නැත්තම් අද ඉඳලා ඇති කරගන්න. සතිය යෝනිසු මනසිකාරය. සිහිය හා මන අනුව. සිහිය හරියාකාරව නැත්නම් හරියාකාරව සිහිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් හොද්දට ලුණු දාන්න බෑ. අසියෙන් දැම්මොත් ඒ වෑංජනය වලදන්ට හම්බෙන්නේ. සිහිය තියෙන්න ඕනේ. හටගන්න තැනම සිත පවත්වන්න පුළුවන් නම් සත්‍ය වැටහෙනවා. බුදුදහම ඉදිරිපත් කරන්නේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය. මේ මොහොතේ විශ්වය තුළ ක්‍රියාත්මක වෙන දේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඒක එහෙන් දකින්න බෑ මනසින් දකින්න පුළුවන්. එහෙනම් සෝමනස්කාරය එදික ඇති කරගන්න. ඒතකොට දිනු කරගන්න තියෙන්නේ ධර්මතා දෙකයි. සමතය විපස්සනා. බලන්න දෙකෙන් කීයක් දිනු කරලා තියනවද කියලා. දිනු කරලා තියනවා. යම් තාක් දුරට මනාව අවබෝධ කරගatiya යුතු ධර්මතා දෙකයි. දැනගන්න තියෙන දෙකයි නාමංච රූපංච සබ්බසෝ නාම රූපස්මින් මහණෙනි මම මේ විශ්වයේ ලෝකයේ තියෙන සියල්ල ওই නාම රූප දෙක තුල පනවනවා ඒ නාම රූප දෙක තුල සියල්ල තියෙනවා ඒ පිළිබඳව දේශනා කරගෙන යන අවස්ථාවේ තවත් ධර්ම දේශනාවක් පසුගිය ධර්ම දේශනාවේ ඒ නාම රූප බෙදන හැටි යම් ආකාරයක පැහැදිලි කිරීමක් කරා මේ ධර්ම දේශනා මාලාව පිළිවෙලින් අහන්න ඕනේ පිළිවෙලින් අහන්න. සෑම බ්‍රහස්පතින්දා දිනකම උදයාට බෞද්ධ ගුවන්විදුලියේ රාත්‍රී 10ට බෞද්ධ රූපාණී රාත්‍රී 12ට නනවත් අහන්න වෙනවා. ඇහුවොත් මේක තේරුම් ගන්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන්. ඒ වටිනාම දේ ලබා ගන්න පුළුවන්. නාමංච රූපංච පසුගිය ධර්ම දේශනාවේ මේ කරුණු දෙක මම දේශනා කළා. නමුත් ඔයයන්ට ඒ පිළිබඳව පොඩි සිහි පත් කිරීමක් කරනවා. අසයි රූපය කියන්නේ සතර මහා ධාතුන්ටයි එකක්. Tamanටයි එකක් නෙමෙයි. ඒ දෙක නිසා උපදින සිතක් තියෙනවා. ඒකට කියනවා රූප පිළිබඳව දැනගැනීමේ සිත. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි ස්පර්ශය නිසා විඳිනවා. චක්කු සම්පස්සජා වේදනා. ඒක ගැන ගිය ධර්ම දේශනාවේ තියෙනවා. සෝත සම්පස්සජා වේදනා කියන එකත් පහුගිය ධර්ම දේශනාව තුළ තියෙනවා. මෙතන ඉඳලා පටන් ගන්න. ගාන සම්පස්සජා වේදනා කියන මේ ධර්මතාවයන් තුල ක්‍රියාත්මක වෙන ඒ ස්වභාවය තුල වෙන් කරගන්න තියෙන්නේ මොනවද කියන එක. ගාන කිව්වේ නාසික. හැබැයි නාසය කියන්නේ අපි අඳුනා ගන්න දීලා තියෙන හැඩයක් විතරයි. නාසය කියවම කවුරුද දන්නව? ඒක හඳුනා ගන්න දීලා තියෙන හැඩයක්. ඒකට නාසය කියනවා. හැබැයි ඔය හැඩය හැදුවේ නාසය කියන එක හැදුවේ ඔය සම්මුතිය හැදුවේ ඔය ප්‍රඥප්තිය හැදුවේ ඔක නිර්මාණය කළේ ශක්තියන් හතරක්. තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ හතරේ තව හතරක් තියෙනවා වර්ණ, ගන්ධ, රස, ඕජා. ඒ ශක්තියන් හතරේ තියෙන ස්වභාවයන් හතරක් වර්ණයක් තියෙනවා. තදගති වර්ණයක් තියෙනවා. හතරමහා ධාතුන්ගේම වර්ණයක් තියෙනවා. ගන්ධයක් තියෙනවා. දිවට කියලා බැලුවොත් රසයක් තියෙනවා. පැතිරීමක් තියෙනවා ඔජ. එතකොට නාසය. නාසයට ගෝචර වෙන්නේ බාහිර ගන්ධ, ගඳ සුවඳ. දෙක නිසා සිතක් හැදෙනවා කියලා පිළිගන්නවද? නාස්යයි බාහිර ගන්ධයයි නිසා සිතක් හැදෙනවා කියලා. මට ගඳ සුවඳ දැනගන්න බෑ. නාසය කියන්නේ මම නෙමෙයි. නාසය කියන්නේ අර ද්‍රව්‍යයන් හතරෙන් සකස් වෙච්ච එක කොටසක් විතරයි. බාහිර ගන්ධය කියන්නේ ඒ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච ද්‍රව්‍යයක් විතරයි. හැබැයි ඒ දෙක එකට එකතු වෙනවා. එකතු වෙනකොට ඒ ගන්ධය නාස්‍යත් එක්ක සම්බන්ධ වෙනකොට ඒ දෙකේම නැති දෙයක් එතන ඉඳලා එනවා. ඒ දෙකේම නැති දෙයක්. නාසයේ සිත් නැහැ. බාහිර ගන්ධයේ සිත් නැහැ. හැබැයි බාහිර ගන්ධයක් නාසයට දැනෙනවත් එක්කම දෙකේම නැති සිතක් එනවා. හොඳට හොයලා බලන්න නැද්ද කියලා කල්පනා කරලා බලන්න. හොඳට විමසන්න. නහය අකුලගෙන ඉන්න තාක්කල් ගඳ සුවඳ දැනගන්න බෑ. ගඳ සුවඳ පිළිබඳව සිතක් හදන්න බෑ. එහෙනම් ඒක විවෘතව තියෙන්න ඕනේ. ඒතකොට බාහිර ගන්ධයක් ඒකට සම්බන්ධ වෙනවා. එතකොට කියනවා මට සුවඳයි. මට ගඳයි. ඒ ගඳ සුවඳ වෙන් කරලත් හඳුනා ගන්නවා. මේක පිච්චමල් සුවඳයි. මේක අරලිය මල් සුවඳයි. මේක සෙන්ට් සුවඳයි. ඒ ආදි වශයෙන් වෙන් කරලත් හඳුනා ගන්නවා. ඒක නකරන සංඥාවේ. ඒතරේ බාහිර ගන්ධය නාසය ගැටෙනවත් එක්කම හැදෙනවා සිතක්. හැබැයි අපි ඕක ධර්මානුකූලව ගත්තොත් අවබෝධයෙන් ගන්නවා. එහෙම නැත්නම් මේ ප්‍රවෘත්තිය තුළ ගලාගෙන යන ස්වභාවයෙන් ගත්තොත් අනවබෝධයෙන් ගන්නවා. අවබෝධයෙන් ගත්තොත් හේතුඵල ධර්මතාවයක් තියෙනවා. නාස්‍ය බාහිර ගන්ධය දෙක නිසා හැදුන සිතක්. අනවබෝධයෙන් ගත්තොත් කියන මට සුවඳයි. වැඩිපුර කියන්න පුරුදු වෙලා තියෙන්නේ කොහොමද? මට සුවඳයි. වැරදි. නාසය කියන්නේ මම නෙමෙයි. මම මට නාසය කියන්න පුළුවන්. නාසයට මම කියන්න පුළුවන්. බෑ. බාහිර ගන්ධයට මම කියන්න පුළුවන්. ඒත් බෑ. ඒ දෙකම අර ශක්තියන් හතරෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් ඒ දෙක නිසා හැදුණු සිතට මම කියනවාද? කොහොමටවත් බැයි. ඒ දෙක නිසා හැදුනේ. එතන එහෙනම් එතන කොහොමත් මම නෑ. ඒතර නාසයේත් මම නැහැ, බාහිර ගන්ධයේත් මම නැහැ. දෙකම ශක්තියෙන් පටවියාපෝත්‍යච වායෝ බාහිර ගන්ධයත් පටවියාපෝත්‍යච වායෝ ඒ දෙක නිසා නම් හටගත්තේ එතන කොහොමත් මම නැහැ. තේරෙනවද? එහෙනම් කරුණු තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය විසින් කරුණු තුන එකතු කරන්නේ කොහොමද ඒක දැනගන්නේ අර ගඳ සුවඳ නාසයට ස්පර්ශුන් නැත්නම් ගඳ සුවඳ දැනගන්න බෑනේ. එහෙනම් එතන තියෙන ස්පර්ශය. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන තින්නම් සංගති පස්සෝ. කර්ණොතන එකතු කරන ස්පර්ශ. ස්පර්ශය නිසා විඳිනවා. ඒ සුවඳ මිහිරෙනම් සතුට සහගත සිතක් ඇති වෙනවා. ඒ ගන්ධයක ගඳ නම් තරහ සිතක් ඇති වෙනවා. අමනාප සිතක්. ඒ ගඳ සුවඳ ඒක සුවඳකුත් නැහැ ගඳකුත් නැහැ. නදහස් හිතක් ඇති වෙනවා. ඇති වෙනවද නැද්ද? ඒකට කියනවා සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා. සිත තුන් ආකාරයකට හැසිරෙනවද? හැසිරෙනවා. එතකොට බලන්න නාස්‍යයි ගන්ධයයි නිසා හටගත්ත සිත ඝන විඥානය. ගන්ධ සෝද දැනගැනීමේ සිත. කර්ණ තුන එකතු කරපු ස්පර්ශය ඒක නාම ධර්මයක්. ඒ ස්පර්ශය නිසා විඳීම නාම ධර්මයක්. ඒ නාම ධර්මයක් කියන්නේ අතින් අල්ලන්න බෑ. ඇහැට පේන්නේ නෑ. ඒ සිත ඇහැට පේනවද? ස්පර්ශය ඇහැට පේනවද? ඒත් නෑ. ඒ ස්පර්ශය නිසා විඳපු වේදනාව ඇහැට පේනවද? අතින් අල්ලන්න පුළුවන්. ඒ නිසා නාම කියනවා. නාසයටයි ගන්ධයටයි කියනවා රූප කියලා. රූප කිව්වේ රුප්පණේ වෙනත් හෙවත් වෙනස් වීම. නාසෙත් වෙනස් වීමක් තියෙනවා. බාහිර ගන්ධෙත් වෙනස් වීමක් තියෙනවා. දැන් වෙන් කරන්නේ. මේකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය. මං කියවනේ මේ ලෝකේ අවබෝධ කරගත යුතු ධර්මතා දෙකයි. නාමංච රූපංච. නාමයයි රූපයයි තියෙන එච්චරයි. එහෙනම් දැන් මේ කරුණු පහක් තියෙනවා. නාස්‍ය බාහිර ගන්ධය දෙක නිසා උපදින සිත කර්ණු තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා එතකොට නාසය ගන්ධය විඥානය ඝන සංපස්ස ඝන සංපස්සය වේදනා නාම ධර්මයට තුනයි රූප ධර්මයට දෙකයි දැන් එතකොට මම කියන කෙනෙක් හම්බුණාද පහතුල හැබැයි අපි අනවබෝධය තුළ ඉන්න තාක්කල් කියනවා වැරදි වචනයක්. කමන්නේ ඒක ඕනි. සම්මුති ජීවත් වෙන්න ඒක ඕනි. ඒ වැරදි වචනය තමයි මට ගඳයි කියන එක. මට සුවඳයි කියන එක. එහෙමනේ පාවිච්චි කරන්නේ. හරිද එහෙම කිව්වහම? සම්මුතියෙන් හැබැයි එහෙම ඕනි. පරමාර්ථය තුළ මනස තියන්නේ. විද්‍යාව තියෙන්නේ විද්‍යාව උපදවා ගන්න පුළුවන් පරමාර්ථය තුළයි. සම්මුතිය තුළ තියෙන අවිද්‍යාව. අපි සෑම කෙනෙක්ම තාම ඉන්නේ විද්‍යාවෙත් අවිද්‍යාවෙත්. අවිද්‍යාවේ. එහෙනම් විද්‍යාවට එන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අභීත ප්‍රකාශයක් කළා බුදු වෙලා. බුද්ධත්වයටපත් වෙලා, සම්බෝධියටපත් වෙලා. චක්කුම් උදපාදි කිව්වා. අහලා තියෙනවා. ඇහක් පහළ වුණා කිව්වා. චක්කු කියන්නේ ඇහ. ඒකට ඇහක් පහළ වුණා. ඒක නමතර එකක්ද? ප්‍රඥාව නැමැති ඇස. පහළ වුණේ. චක්කුම් උදපාදි. ඥානං උදපාදි. නුවණ පහළ වුණා. පඤ්ඤා උදපාදි. ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදි. විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදි. ආලෝකය පහළ වුණා. එහෙම ප්‍රකාශයක් කළාද නැත්? කළා. අපිට තාම පහළුන්නේ. ඒ අර කරුණු පහ ගන්න එකට එකතු කළා. ඒ නිසා අපිට තාම කියන්න බෑ අපිට තාම මේ උදාන වාක්‍ය කියන්න බෑ චක්කං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝක උදපාදි කියලා අපිට කියන්න බෑ තාම. ඇයි? අපි තාම කියන්නේ ගඳයි තසුඳයි. නෑ. කරුණු පහකට එකතුවක් තියෙනවා. ඒ කරුණු පහෙන් තුනක් අර කරුණු දෙක නිසා ඉපදිනවා. පැහැදිලිද මම කියන්නේ? නාස්යේ ගන්ධය නිසා තමයි ඉදිරි කරුණු තුනම ඒ නාශයයි ගන්ධය එකට සම්බන්ධුන් නැත්නම් ඉදිරි කරුණු තුනම හටගන්නේ. ඕනනම් ප්‍රායෝගික වත්ත ලබා අත්හතර බලන්න. නාශයත් තදින් අතින් වහගෙන හිටියොත් ගන්ධ සුවඳ දැනගැනීමේ සිතක් හැදෙයිද කියලා කවදාවත් දෙන්නේ. එහෙනම් ඒ ගන්ධ සුවඳ ස්පර්ශ වෙන්න ඕනේ මේකේ. ඒකට කියන ගාන සම්පස්ස. ස්පර්ශය නිසායි විඳින්නේ. එහෙනම් ඒ ස්පර්ශයත් විඳීමත් අර විඥානයත් නාම ධර්ම. එයි සිතේ උපදින ඒවා. සිතේ උපදින ඒවා නාම ධර්ම. නාසයයි ගන්ධයයි රූප ධර්ම. දැන් එතකොට අපට අවබෝධයෙන් ගන්නත් පුළුවන් අනවබෝධයෙන් ගන්නත් පුළුවන්. විද්‍යාවෙන් ගන්නත් පුළුවන් අවිද්‍යාවෙන් ගන්නත් පුළුවන්. තේරෙන ස්වභාවයෙන් ගන්නත් පුළුවන් නොතේරෙන ස්වභාවයෙන් ගන්නත් පුළුවන්. සම්මුතියෙන් ගන්නත් පුළුවන් පරමාර්ථයෙන් ගන්නත් පුළුවන්. කොහොමද ගන්න? නිවැරදිව ගන්නවා නම් කොහොමද ගන්න ඕන? හේතුඵල ධර්මතාවයක්. හේතු ඵල. කරුණු පහක් හේතුඵල අනුව සකස් වෙන්නේ. නාස්‍යත් සතර මහා ධාතු නැමැති හේතුන්ගෙන් සකස් වෙච්ච එකක්. ගන්ධයත් සතර මහා ධාතුන් නැමැති හේතුන්ගෙන් සකස් වෙච්ච එකක්. ඒ කරුණු දෙක හේතු වෙලා තව ඵලයක් හැදුවා. මොකක්ද? ගන්ධ සුවඳ දැනගැනීමේ සිට. කරුණු තුන එකතු කර ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් තව ඵලයක් හැදුවා වේදනා. විදීම, වින්දනය. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු දහම අපි දැනගෙන විතරක් නෙමෙයි දැකලා එතනට යන්නේ. මේක නොදැන නොදැක යන එකක් නෙමෙයි. ඒකයි මේ ධර්මය කාටවත් වලදාන්න බෑ. මේක යට කරන්න බෑ. මේක බොරුවක් මේක අසත්‍යයක් කියලා ප්‍රකාශ කරන්න බෑ. ඒක පේන්න තියෙනවා. දැන් පේන්නේ නැද්ද? හැබැයි පේන්නේ මනසට. ඇස් දෙකට පේන්නේ. ඇස් දෙකට පේන්නේ සම්මුති. නාසයේ සම්මුති වශයෙන් එහාට පේනවා. හැබැයි තියෙන සතර මහා ධාතු. බාහිර ගන්ධයක් දැනෙනවා. ඒ සම්මුතිය. හැබැයි පරමාර්ථය සතර මහා ධාතු. හොඳට ගන්න. අවබෝධයෙන් ගන්නත් පුළුවන් අනවබෝධයෙන් ගන්නත් පුළුවන්. අවබෝධයෙන් ගත්තොත් විච්ඡා උදපාදි. ඥානං උදපාදි. පඤ්ඤා උදපාදි. අනවබෝධයෙන් ගත්තොත් පෘථග්ජනයි අවබෝධයෙන් ගත්තොත් ආර්යයි. ආර්ය අනාර්ය පරිේශන දෙකයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිේශන දෙකම. හැබැයි වටිනාම පරිේශනේ ආර්ය පරිශ්‍රණය. අපි ඉන්නේ අනාර්ය පරිශ්‍රණයක් තුල. නෑ, ඔතනින් එන්න ඕනේ ආර්ය පරිශ්‍රණයට. පැහැදිලිද කියන එක? ගැඹුරුයි ටිකක්. හැබැයි නුවණින් විමසන්න තේරෙනවා. ජීවහා සම්පස්සජා වේදනා. තව වේදනාවක් තියෙනවා. අපි විඳිනවා. දිව මූලික කරගෙන අපි විඳිනවද? විඳිනවා. මොනවද? රසය. ජීවහා දිව. බාහිර රසය. ඒ රසය දිවේ තියෙනවත් එක්කම සිතක් හැදෙනවා. ඒ රසයේ තියෙන ස්වභාවය පිළිබඳව සිතක්ෂණයෙන් හැදෙනවා. පැණි රසයි, චිත්ත රසයි, කහට රසයි, අඹුල් රසයි, ලුණු රසයි. ඒතකොට මේ බාහිර රසය හා දිව මොනනේද හැදිලා තියෙන්නේ? සතර මහා ධාතු. අර ආහාරයේ තියෙන ශක්තියන් හතරක්, දිවෙත් තියෙන ශක්තියන් හතරක්. මං කියවනේ අවබෝධ කරගන්න තියෙන ධර්මතා දෙකයි ලෝකේ. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බසෝ නාම රූපස්මි. මහණෙනි මම සියල්ල නාම රූප දෙක තුල පනවනවා. වෙන එකකට බෙදන්න බෑ. නාම රූප දෙක තුල. එහෙනම් බාහිර රසය සතර මහා ධාතු, දිව රසරම සතර මහා ධාතු ඒ දෙක සම්බන්ධ වීම නිසා දෙකේම නැති දෙයක් වෙනවා. හැබැයි ඕක අනවබෝධයෙන් අපි කියනවා මට රසයි. එහෙම නේද කියන්නේ. හරි දෙම කිව්වොත්. වැරදි. එහෙනම් කොහොමද වෙන්නේ? බාහිර රහස්‍ය දිවේ තියෙනවත් එක්කම දෙකේම නැති දෙයක් එන්නේ. දිවේ සිත් තියනවාද? බාහිර රසයේ සිත් තියනවාද? ඒත් නෑ. එහෙනම් මේ දෙක එකතු වුණාම හැදෙනව නිශ්චිතක්. තේරෙනවද කියන්නේ? අතේ ශබ්ද තියනවාද? බෙරේ ශබ්ද තියනවාද? බෙරේ ශබ්ද? බෙරේ ශබ්ද නෑ. බෙරයක් මෙතන තියලා එහෙනම් ශබ්ද නගන්නේ කියන්නකො. කවදා ශබ්ද නගන්නේ? අතේ ශබ්ද තියනවාද? ඒත් නේ. හැබැයි ශබ්ද ගන්න බැයිද දැන්? අතයි බෙරේ කියනවනේ. එහෙනම් ශබ්දය කොහෙද තියෙන්නේ? හේතුඵල ධර්මතාවය. අත හේතු, බෙරේ හේතු. හේතු දෙකක් එකට සම්බන්ධ වෙනවා. දෙකේම නැති දෙයක් එනවා. හැබැයි එනසනේ අවසන්. තේරෙනවද? එනස් එනසනේ අවසන් කියන ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු අනිත්‍ය ලක්ෂණය. ඒකට තව ඉදිරියේදී තියෙනවා. ඉදිරියේදී ඒක තේරෙයි. එහෙනම් එතකොට දිවේ සිත් නැහැ. බාහිර රසෙත් සිත් නැහැ. හැබැයි බාහිර රසය දිවේ ගැටෙනවත් එක්කම හැදෙනවා සිතක්. දෙකේම නැති දෙයක් එන්නේ. එතන ඉඳලා ක්‍රියාත්මක වෙනවා නාම ධර්ම තුනක්. මොනවද? ජීවා විඥාන රස දැනගැනීමේ සිත. කර්ණොතන එකතු කරන ස්පර්ශයයි. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චය හ්ම් විඳිනවා. ඒ රසය මිහිරි නම් සිතට සොම්නස් සතුටයි. ඒ රසය අමිහිරි නම් කතා එහෙම බොනකොට මොකද වෙන්නේ? ළමයි එහෙම අල්ලගෙන පොවන්න ඕනේ. කටත් මිරිකලා අතපයත් අල්ලගෙන ඉර කරගෙන පොවන්න. චොක්ලට් එකක් එහෙම දෙන්නකෝ බලන්න. එහෙමද කන්නේ කියලා බලන්න. ආ එහෙනම් එතකොට දෙකේම නැති දෙයක් නේ දෙන්නේ සිත්. සිතක් හැදෙනවා. කර්ණ තුන එකතු කරන ස්පර්ශය විසින්. ඒ ස්පර්ශුන් නැත්නම් ගන්න බෑ. කර්ණ තුන එකතු කරන ස්පර්ශ. ස්පර්ශය නිසා විඳිනවා. එතකොට සොම්නස් මිහිරිනා. දොම්නස් අමිහිරිනා. වතුර වීදුරුව අබ්බනකොට සොම්නසුත් නැහැ, දොම්නසුත් නැහැ. නැදා. සිත තුන් ආකාරයකට හැසිරෙනවද? හැසිරෙන. ඒ තුන් ආකාරයකට හැසිරුනේ අර හේතු ධර්ම දෙක නිසාද නැද්ද? නිත්‍ය හේතුඵල නිති. එයි මේක දකින්න බෑ. එයි මේක තේරෙන්නේ නැහැ. එයි මේක වැටහෙන්නේ නැහැ. ප්‍රායෝගික වත්හදලා බලන්න. හේතුඵල ධර්මය අවබෝධ කරගන්න. දකුණු පැත්ත හැරලා බලන්න සෙනෙන් සිතක් හැදෙන්නද කියලා. සෙනෙන් හැදෙනවා. මේ පැත්ත හැරලා බලන්න සිතට මොකද උනේ කියලා. බලන්න වම් පැත්තට හැරලා බලන්න වම් පැත්තේ තියෙන දේ පිළිබඳව සිතක් හැදෙන්නේ නැහැ. බලනකම් හැදෙන්නේ. හැබැයි මේ පැත්ත බලනකොට ඒ සිතකෝ උඩ බලන්න උඩ තියෙන දේ පිළිබඳ සිතක් හැදෙන්නේ නැද්ද? එතන මේක ඇතුලේ තියනවද? හේතුඵල. මේ හේතුඵල ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන්. Taman අත්දැකලා බලන්න, කරලා බලන්න. බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු ධර්මය හරිද කියලා. සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. එහෙනම් එතකොට ජීවා සම්පසජා වේදනා කියනකොට දිවයි රසයයි ඒ දෙක නිසා හැදෙන සිත නාම ධර්මයක්. ඒක අතින් අල්ලන්න බෑ. ඒක පේන්නේ. ඒක නාම ධර්මයක්. විඥානය. කර්ණ තුන එකතු කර ස්පර්ශය නාම ධර්මයක්. ඒ ස්පර්ශය නිසා විඳින වේදනාව නාම ධර්මයක්. ඒතොර දිවෙන් විදීමකට එනකොට නාම ධර්ම තුනක් තියෙනවා රූප ධර්ම දෙකක් තියෙනවා. තේරෙනවද කියන්නේ? ඒතොර පුච්චලේකටද රස පුච්චලේද රස විඳි එහෙම නැත්නම් රූප ධර්ම දෙකක් මූලික වෙලා නාම ධර්ම තුනක් ඉපදුවද? හොඳට හිතන්න. හොඳට කල්පනා කරන්න පැත්තකට වෙලා. ඒ කල්පනා කරනවාට කියනවා සම්මා සංකප්ප කියලා. ඒ කල්පනා කිරීම තුළින් ලබා ගන්න අවබෝධයට කියනවා සම්මා දිට්ඨි කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොන අංග දෙකද වැඩි? ප්‍රඥාවටයි අංග දෙක. සීල විසුද්ධියේදී සම්පූර්ණ කළේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ සීල. චිත්තවිසුද්ධිය සම්පූර්ණ කළේ සම්මා වායාම සම්මා සති සමාධි කියන අංග තුන. දැන් කියන්නේ ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාවෙන් කල්පනා කරනකොට සම්මා සංකප්ප. ඒක දර්ශනයද? සම්මා දිට්ඨි. ඒ නොදකින තාක්කල් මිත්‍යා දිට්ඨි. එහෙනම් අපි ඉන්නේ සම්මා දිට්ඨියට මිත්‍යා දිට්ඨියට. Tamanට තේරුම් ගන්න පුළුවන්. හැබැයි එතකොට සම්මා දිට්ඨියට එන්න බැරිද? පුළුවන්. තේරුම් ගන්න. මේ දෙක රූප ධර්ම මේ තුන නාම ධර්ම. මොනවාද? දිවයි රසයයි රූප ධර්ම. රස දැනගැනීමේ සිට කර්ණ තුන එකතු කරපු ස්පර්ශය ස්පර්ශය නිසා විඳීම නාම ධර්ම. අවබෝධයෙන් ගත්තොත් නාම රූප දෙකක් තියෙනවා. අනවබෝධයෙන් ගත්තොත් මට රසයි. කොහොමද ගන්න? පුරුදු කරන්න ඕනේ කොහොමද? පුරුදු වෙලා තියෙන්නේ කොහොමද? පුරුදු වෙලා තියෙන්නේ අනවබෝධයෙන් ගන්න. ඒ නිසා අපි තාම මේ සංසාරය විඳිනවා. අවබෝධයෙන් ගන්න පුරුදු කරන්න එතන ඉඳලා සංසාරයෙන් ගැලවෙනවා. සංසාරයෙන් මිදෙන්න ඕනේද? තව භවයක් හදනවද? තවත් භවයක් හදනවද? හැදුවොත් උරුම වෙන ධර්මතා ටිකක් තියෙනවා. දැනටත් ඒ ධර්මතා ටික උරුම කරගෙන ඉන්නේ. ජරා නැද්ද? ව්‍යාධි, ලෙඩ රෝග. ඒ ඇවිල්ලා තියෙන චීනෙන් එකක්. හොඳ සම්පතක් ඇවිල්ලා තියෙන කොරෝනා. බලන්නකෝ. දැන් මුළු ලෝකෙම විනාශ කරන්න බැරිද? හොඳයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලොකුම රෝගය මොකක්ද? කෙලස් රෝගය. ඔය රෝගය සුව කරගන්නකෝ. කොරෝනා 1000ක් ආවත් මොකක්ද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ප්‍රවෘත්තිය තියෙන තාක්කල් කොරෝනා වලට බයයි. ওই පහ නැත්තම් අපිට මොකද කොරෝනා? ওই පහ තියෙන තාක්කල් තමයි බය ඉන්නේ. එයි ඕක රැකගන්න ආරක්ෂා කරගන්න හදනවා. තේරෙනවද කියන්නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස කැමැති දේවල් නොලැබීම, අකමැති දේවල් ලැබීම, ක්‍රියාන්ගෙන් වෙන්නේම අප්‍රියන්හා එක්කීම නැද්ද? එහෙනම් අනවබෝධයෙන් ගන්න තාක්කල් අපිට ওই ටික උරුම වෙනවා. අවබෝධයෙන් ගන්න තාක්කල් ওই ධර්මතාවලින් ඈත් වෙනවා. මේ ධර්මතා තවදුරටත් ඕනිද? ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපය නැවතෙපා. කවුද කැමති? එහෙනම් එපා. එහෙනම් අපි අවබෝධයෙන් ගන්නවද අනවබෝධයෙන් ගන්නවද අනවබෝධයෙන් ගත්තොත් අර දුක් ටික ලැබෙනවා අවබෝධයෙන් ගත්තොත් දුකෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ උතුම් ධහම සදාකාලික දුකෙන් මිදෙන්න මග ආර්ය අෂ්ටාංගික මාර්ගය කාය සංපස්සජා වේදනා කය මූලික වෙලා අපි විඳිනවා කය මූලික වෙලා විඳිනකොට විඳින්නේ පහස ශරීරයට සමුදු විපහස සතුටුයි. නැද්ද? ශරීරයට දැනෙන අපහසු ස්පර්ශ අපහසුයි. අකමැති, අප්‍රියයි. ඒ සිතක් හැදෙන ඒ දුම්නස්. ඒතර ඒ පහස ශරීරයට දැනටනකොටම සිතක් හැදෙනවා. දැන් මේ ශාලාව තුළ සීතලක් දැනෙනවා. එළියට එළියට ඉන්න කන් දැනුනේ මොකක්ද? දැනුණා නේද ශරීරය? ඒතකොට ඒ ශරීරයට දැනුණා නේද සීතුෂ්ණ දෙක? ඒ අනුව සිත් හැදුනද මට සීතලයිද? අවබෝධයෙන් ගත්තොත් අර ස්පර්ශය නිසා අර සීත උෂ්ණ ශරීරයේ ගැටීම නිසා සිතක් හැදුනා. අනවබෝධයෙන් ගත්තොත් මට සීතලයි. මට රසණිය. තේරෙනවද මං කියන්නේ? එහෙනම් අපි අනවබෝධය තුල මෙච්චර කල් හිටියේ අපි එන්න ඕනේ ක්‍රමක්‍රමේ අවබෝධයට. ඒ අවබෝධය යථාර්ථය පිළිබඳ සත්‍ය පිළිබඳ විශ්සේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් පිළිබඳ නිවැරදි අවබෝධයක් එන්නේ. එතකොට ඒ හටගන්නේ සිතක් කයයි පහසයි නිසා සිතක් හැදෙනවා. ඒ සිත ශරීරය ඇතුලේ තිබෙන්නේ එතන තියෙන හේතුන් අනුව ඵල හට ගන්නවා. මෙතන සීතල නිසා ඒ සිත හට ගන්නවා. ඒත් එළියට ගියාම එතන තියෙන හේතු අනුව ඒ සිත හට ගන්නවා. හවුද නැත්? හේතුඵල නෙමෙයිද තියෙන්නේ. එහෙනම් කාය විඥාණය ඒක පහස පිළිබඳව දැනගැනීමේ සිත ඒක මේක ඇතුලේ නැහැ. බාහිර සීතුෂ්ණ දෙකේ සිත් නැහැ. හැබැයි ඒ දෙක එකතු වීම නිසා සිතක් හැදෙනවා. කාරණා තුන එකතු කරන්නේ කාය සංපස්ස ස්පර්ශයයි. කාය සංපස්සජා වේදනා. විඳිනවා. එතකොට ඒ පහස සමුදුනා සොම්නස්. ඒ පහස අමහිරිනා දොම්නස්. ඒක ඒ පහස සුමුදුත් නෑ. අමිහිරිත් නෑ. මදහත්. තියෙනවද නැද්ද ඒ වේදනා? තියෙනවා. එතකොට ඒ කාය විඥාණය, කාය සංපස්ස, කාය සංපස්සජ වේදනා කියන ඒවා අර ධර්මතා දෙක නිසා නෙමෙයි දාවේ. කයයි පහසයි නිසා නෙමෙයි අර ධර්මතා තුනම හටගන්නේ. ඒ ධර්මතා තුන හදන්න බෑ අර පහසයි, කයයි පහසයි නැත්තම්. එහෙනම් බලන්න පොඩ්ඩක් කල්පනා කළා මම විඳිනවද මේ ධර්මතා පහක්ද ක්‍රියාත්මක වෙන්නේ. ඒ ධර්මතා පහ තුළ තියෙන නාම රූප දෙකක්ද? නාමච රූපංච. නාමයේ රූපේ. ඒතකොට නාමය කියන්නේ සත්‍යෙක් නෙමෙයි. පුජ්‍යලෙක් නෙමෙයි. ඇයි අර ධර්මතා දෙකක් නිසානේ මේ කරුණු තුනම හැදුනේ? ශරීරය කියන්නේ සත්‍යෙක් නෙමෙයි. ඇයි? සතර මහ භූත. ශරීරය කියන්නේ පහස කිව්වේ සතර මහා භූත. පඨවි ආපෝ තේජෝ වායෝ. මේකක් පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ දෙක නිසා හැදුනේව එහෙනම් ඒ දෙක නිසා නේ ඉදිරියව හැදුනේ. එතකොට කවුද මේක ඇතුලේ ඉන්නේ? පුච්චලෙක් ඉන්නාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍ය. මහණෙනි මෙතන සත්‍යෙක් නෑ. මෙතන ජීවයක් නෑ. නිස්සත්ත්‍ය නිචීව. මෙතන තියෙන හේතුඵල ධර්මතාවයක්. අන්න අවබෝධ කරගන්න හේතුන්ගෙන් සකස් වෙන. හේතු අයින් කරොත් ශරීරය පහසයි නැත්නම් අර ධර්මතා තුනම හට ගන්න නැත්නම් ශරීරය නැත්නම් අර විඳීම ඉවරයි නේද? නෑ අපි හොයන්නේ විඳින්නේ. විඳින්න හොයන්න තැන ඇලෙනවා. වේදනාපච්ච තණ්හා. තණ්හාපච්ච ඒක ප්‍රත්‍ය වෙන උපාදානයට. පටිච්චසමුපාදයේ තන්නේ ඉදිරියේදී කියනවා. හේතුඵල ධර්මතාවය දේශනා කළා. එහෙනම් උපාදාරපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය එතන ඉඳලා අකමැති ටිකම තමයි ලැබෙන්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්බවಂತಿ. හම්බ වෙනවන හම්බෙච්ච ටික. දැන් හම්බෙලා නේද තියෙන්නේ. හ්ම්. එහෙනම් මනෝ සංපස්සජා වේදනා. මනස, සිත, විඥානය තියෙනවා එහෙම එකක්. බාහිර අරමුණු ගන්නෙ මනසට. පැත්තකට වෙලා ඉඳන් කල්පනා කරනවා. අතීතයේ වෙච්ච සිදුවීමක්, ඇහෙන් දැක්ක රූපයක්, කනෙන් අහපු ශබ්දයක්, නාසයෙන් විඳපු ගඳ සුවඳක්, දිවෙන් විඳ රසයක්, ශරීරයෙන් ලැබූපු පහසක් පැත්තකට විලෙන් කල්පනා කරන්නේ කල්පනා කරනවා. ඒතර මනස බාහිර අරමුණු. ඒ දෙක නිසා හැදෙන සිතක්. ඒකට කියනවා මනෝ විඥාන. කර්ණ තුන එකතු කරන ස්පර්ශයයි ඒ ස්පර්ශයට කියව මනෝ සංපස්ස. මනෝ සංපස්සජා වේදනා. එතකොට ඒ මනසෙන් බාහිර අරමුණු අරමුණු කරලා ආස්වාදයක් විඳින්නේ ඔය සමහර අය කියන්නේ කාමරේ දොර වහගෙන මනෝලෝකික ඉන්නේ කියලා. සමහර අය කියනවා. ඔයා ඉන්නේ 아무තු මනෝලෝකික ඉන්නේ කියලා. ඒ මොකද්ද? මනසේ විඳින අයගේ අතීතයේ සිදුවීම් අරගෙන. එහෙම නැද්ද? කියනවා. එහෙනම් මනෝ සංපස්සජා වේදනා කියනකොට නාම ධර්ම හතරක් එනවා. විඳ වේදනාව හෝ සංඥාව හෝ සංස්කාරය පිළිබඳව නම් මෙනෙහි කරන්නේ පහම නාම ධර්ම. මෙනෙහි කරන එක සතර මහා ධාතු පිළිබඳව නම් නාමයේ විසින් රූපය මෙනෙහි කරනවා. නාම රූප දෙක එතන තියෙනවා. මෙන්න මෙතන තියෙන වෙනසක්. අර අතන තියෙන්නේ දැන් චක්කු සංපස්සජා වේදනා කිව්වොත් නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකයි. ඇසයි රූපයයි එතන ඉඳලා හැදෙන තුන නාම ධර්ම. කනයි ශබ්දයයි රූප එතන ඉඳලා ක්‍රියාත්මක වෙන ධර්මතා තුන නාම. එතන තියෙන රූප ධර්ම දෙකයි නාම ධර්ම තුනයි. ගාන සම්පස්සජා වේදනා කියනකොට රූප ධර්ම දෙකයි නාම ධර්ම තුනයි. ජීවා සම්පස්සජා වේදනා කියනකොට රූප ධර්ම දෙකයි නාම ධර්ම තුනයි. කාය සංපස්සජා වේදනා කියනකොට රූප ධර්ම දෙකයි නාම ධර්ම තුනයි. මනෝ සංපස්සජා වේදනා කියනකොට වෙනසක් තියෙනවා. හොඳට අවබෝධයෙන් හොඳට තේරුම් අරගෙන හොඳට හිතලා හොඳට කල්පනා කරලා ගන්න මනෝ සංපස්සජා වේදනා කියනකොට නාම ධර්ම හතරක් තියෙනවා. මනස බාහිර අරමුණු වලින් රූපයක් නම් අරමුණු කලේ නාම රූප දෙක තියෙන්නේ අරමුණු කලේ විඳීමක් නම් හඳුනා ගැනීමක් නම් සංස්කාර කියන්නේ සිත බලවත් වෙනවා කුසල සංස්කාර අකුසල සංස්කාර කුසල චේතනා අකුසල චේතනා අන්න ඒ සිතුවිල්ලක් නම් ආවේ නාම ධර්මයක්. ඒතර නාම ධර්ම පහක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නාම ධර්ම හතරයි රූප ධර්ම එකයි. මනස කියන්නේ සත්‍ය පුච්චලෙද්ද? නෑ. හේතුන්ගෙන් හටගන්න දෙයක්. මනසත් හටගන්න හේතුන්ගෙන්. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන හැර අනිකුත් සියලුම දේවල් හටගන්න හේතුන්ගෙන්. එහෙනම් මනසත් හටගන්න හේතුන්ගෙන්. දැන් දැක්කනේ හටගන්න තැන මනස හේතුන්ගෙන් නෙමෙයිද හටගන්නේ. එහෙනම් ඒකත් හටගන්න හේතුන්ගෙන්. එහෙනම් මේ සෑම දෙයක්ම හේතුන්ගෙන්ද හටගන්නේ? එහෙනම් නාම ධර්ම රූප ධර්ම වෙන් කරත් වේදනා අපි විඳිනවා. ඒ විඳින ස්වභාවයට එනකොට නාම ධර්ම වෙන් කරගන්න, රූප ධර්ම වෙන් කරගන්න. ඒක තමයි අවබෝධය දැනගත යුතු. අවබෝධ කරගත යුතු ධර්මතා දෙකයි. නාමයයි රූපයයි. මේක අවබෝධ නොකර මේ ධර්මතාවය තේරුම් ගන්න බෑ. ඇයි? මම කියන තැන හිර වෙනවා. මමත්වයෙන් මිදෙන්න ඕනේ. ආත්ම දිට්ඨියෙන් මිදෙන්න ඕනේ. සක්කාය දිට්ඨියෙන් මිදෙන්න ඕනේ. සක්කාය දිට්ඨියෙන් මිදෙන්න ඕනේ නේ. සක්කාය දිට්ඨිය තනියෙන් මිදෙන්න බය වෙන්න එපා. එයා යන්නේ තව දෙන්නේ කඩ ගහගෙන. එතකොට අපි නිදහස්. කවුද? සීලපත පරාමාස. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස. සැකයක් අයින් කරන් යනවා. වෙන වෘත වෙන පිළිගැනීම වෙන ඇදහිමුත් අරගෙන යන්නේ. සක්කාය දිට්ඨිය නිකන් යන්නේ. ওই සංයෝජන තුන අයින් වුණොත් සදාටම යා කවුද? සෝවන්. යා සෝවන්. තේරෙනවද? අපිට තාම බැරි වුණේ හේතුඵල ධර්මතාවය අපිට තාම වැටහුන්නේ. එහෙනම් මේ නාම ධර්ම හේතුඵල ධර්මය දකින්න කලින් නාම ධර්ම රූප ධර්ම අපි වෙන් කරගන්න ඕනේ. දැන් නාම ධර්ම රූප ධර්ම නෙමෙයිද තියෙන්නේ? කුජලෙක් ඉන්නවද? කෙනෙක් ඉන්නවද? ලදරුවෙක් ඉන්නවද? ළමා කාලයක් ළමෙක් ඉන්නවද? තරුණෙක් ඉන්නවද? මැදි වයස කෙනෙක් ඉන්නවද? නාම රූප දෙකක් තියෙනවා. බණ කියන මමත් නාම රූප දෙකක්. බණ අහන ශිෂ්‍යයෝ දෙනත් නාම රූප. තේරෙනවද? එහෙනම් ඒ වේදනා කියන තැනට එනකොට නාම රූප ධර්මයන් වෙන් කර ගන්න. ආයෙත් තියෙන සංඥා හයක්. සංඥා කියන්නේ හඳුනා ගන්න. මේකත් අති සූක්ෂම ධර්මතාවයක්. මේ සංඥා විඳීමෙන් තොරතම තොරතන තමයි නිවන. සංඥා විඳීමෙන් තොරතනයි නිවන. අපි සංඥාවෙන් ගන්න තැන ඇලෙනවා. සංඥාව කියන්නේ හඳුනා ගන්න. කොහොමද හඳුනාගන්නේ? කොළ පාට එළියක් තියෙනවා, කහ පාට එළියක් තියෙනවා, රතු පාට එළියක් තියෙනවා මාර්ග සංඥා. එනකොට හම්බුණානේ. දැන් කොළ පාට ලයිට් එක පස් වෙලා තියෙනකොට මොකද කරන්නේ? කවුද යන්න කිව්වේ? කවුද කිව්වේ යන්න කියලා? කිව්ව කෙනෙක් ඉන්නවද? නැහැ. හඳුනාගත්තා. සංඥාවක් දුන්නා. ඒතර සංඥාවේ මොකද කරන්නේ? හඳුනා ගන්නවා. කහපාට ලයිට් එක හත් වෙලා රතු පාට ලයිට් එක වැටුණොත් මොකද කරන්නේ? නවතිනවා. කවුද කිව්වේ නවතින්නේ? කවුරුත් කිව්වේ හැබැයි විඥාණය දැනගත්තා. සංඥාවෙන් හඳුනාගත්තා, විඥාණය දැනගත්තා. ඒක ඒකම ප්‍රඥාවෙන් ගන්නකො ඉවරයි නේද? ඒ කොහොමද? ඔය සංඥා තුනම සතර මහ භූතියෝ. එහෙම ගන්නෙ. කොළපාට කියලා ගත්තා. සංඥාවේ. කහපාට කියලා ගත්තා. සංඥාවේ. රතු පාට කියලා ගත්තා. සංඥාවේ. නේ? දැන් උත්සවයකට යන්න ඇඳුම් ගන්න ඕනේ. ඒ රෙදි පිළිසාක්කකට ගිහිල්ලා තෝරන්නේ වර්ණවත් ඒවාද අතට හුවිච්චක් අරන් එනවා සංඥාවෙන් ගන්න. ඇඟට තියලා බලලා ශරීරයට ගැලපෙනවද කියලා බලලා ළඟ ඉන්න කෙනාගෙන් හැඩදත් කියලා අහලා නෙමෙයිද ගන්න. මොකෙන්ද ගන්න? සංඥාවෙන්. හැබැයි මේ ගන්න සියලුම වර්ණ රූප සංඥා ඒ සියලුම වර්ණ මොනවද? මෙතනක් තියෙන වර්ණ රාශියක්. ඔක්කොම සංඥාවෙන් ගන්නේ. සංඥාවෙන් ගන්න තාක්කල් ඇලෙනවා. මේක දකින්න සතර මහා ධාතු හැටියට. අර කොළ පාට, කහ පාට, රතු පාට වර්ණ තුනම මොනවාද? සතර මහා ධාතුන්ගේ නිර්මාණයක්. හැබැයි ඒක දකින්නේ සංඥාවෙන් හඳුනාගත්ත විඥානීය දැනගත්ත ප්‍රඥාව නැතුව යනවා. තේරෙනවද මම කියන්නේ? ඉතින් එතනම ප්‍රඥාවෙන් යන්නකො එතනින්. කල ලයිට් එක පහු කරගෙන. ඒ කොහොමද? සතර මහා ධාතු පහු කරගෙන මං ආවා. ඒ ප්‍රඥාවෙන් ගන්න බෑ. අනවබෝධය. අවබෝධයෙන් ගන්න. තේරෙනවද? රූප සංඥා අපි රූප හඳුනා ගන්නවා. මනසෙන් හඳුනා ගන්න රූප. රූප වශයෙන් වෙන් කරලා තියෙනවා. සතර මහා ධාතුන් රූප වශයෙන් වෙන් කරලා. ශබ්ද සංඥා. සංඥා හයයි ලෝකේ තියෙන්නේ. හතක් නෑ සංඥා. ලෝකේ තියෙන සංඥා හයයි. ශබ්ද සංඥා. ශබ්දය හඳුනා ගන්න. හඳුනා ගන්න. ගේ ඇතුලේ හිටියත් තාක්කෙක් කෑ ගැහුවොත් කියන්න බෑද කෑ ගහන්නේ කාක්කෙක් කියලා. කොහොමද දැනගත්තේ? සංඥාවෙන්. ඒතර ඒ හඬෙන්නේ කිව්වේ හඬ හඳුනාගත්තා. සංඥාවෙන් හඳුනාගත්තා. හැබැයි ඒ හඬ සකස් වුණේ සතර මහා ධාතුන්ගෙන්. කාර් එකක් ගෙදර ඉන්නවා කාර් එකක් පාරේ යනකොට ගියේ කාර් එකක් කියලා කියන්න බෑ. කෝච්චියක શબ્දයක් යහුනොත් යන්නේ කෝච්චියක් කියලා කියන්න බෑ. හැබැයි දකින්නේ. කියන්න පුළුවන් නේ. එතකොට හඳ හඳුනා ගන්නවා. මොකෙන්ද හඳුනාගත්තේ? සංඥාවෙන්. සංඥාවක් නැතුව මේ ලෝකෙ කිසි කෙනෙකුට ජීවත් වෙන්න බෑ. මේ ලෝකයේ සියලුම දේවල් වෙන් කරලා තියෙන සංඥාවෙන්. ওই සංඥාවල් වැඩිම කොටසක් මේ මොලේ සෛල අතර තැන්පත් කරගත්ත පුච්චලයට කියනවා බුද්ධිමත් කියලා. සංඥාවල් වැඩිම කොටසක් මොලේ සෛල අතර තැන්පත් කරගත්ත පුච්චලයට කියනවා පණ්ඩිතය කියලා. ඥානවන්තය, බුද්ධිමතා. සංඥා ගොඩාක් දාගෙන ඉන්නවා. එහෙනම් ශබ්ද සංඥා. ඒ සංඥාවෙන් ගන්න. සතර මහා ධාතු හැටියට ගන්න. ගන්ධ සංඥා. ගන්ධ සුවඳ හඳුන ගන්න. සංඥාවෙන් හඳුනගන්නේ ගන්ධ සුවඳ. රස සංඥා. රසය හඳුන ගන්න. හඳුන ගන්න කොහොමද ගන්න? මේක ලුණු රසයි. මේක පැණි රසයි. මේක තිත්ත රසයි. මේක කහට රසයි. මේක ඇඹුල් රසයි. වෙන්කලේ කොහොමද? කොහොමද වෙන්කලේ? දැන් හොද්දේ තියෙනකොට වෙන් කරන්නකෝ. පුළුවන් ද වෙන් කරන්න? හොද්දේ තියෙනවා. ඒ වෑංජනේ තියෙනවා මිරිස් රසක් තියෙනවා, කිරි රසක් තියෙනවා, ලුණු රසක් තියෙනවා, ඇඹුල් රසක් තියෙනවා. තියනවද නැහැ? වෙන් කරන්න බෑ. වෑංජනෙන් වෙන් කරන්න පුළුවන්. බෑ. දිවේ තිබ්බොත් පුළුවන්. සංඥාවෙන් ගත්තේ. නෙමෙයිද? මේක ලුණු රහයි. මේක ලුණු වැඩි. මේක මිරිස් වැඩි. මේක කිරි නෑ. මේ කියන්නේ තියෙන. කොහොමද කියන්නේ? සංඥාවෙන් ගන්න. රස සංඥා. හැබැයි රසේ නිර්මාණය වෙලා තියෙන්නේ සතර මහා ධාතුනේ. එහෙම ගන්නෑ. මම ඇඹුල් රහයි නේද? අනවබෝධයෙන් ගන්නත් පුළුවන් අවබෝධයෙන් ගන්නත් පුළුවන්. අනවබෝධයෙන් ගන්න තාක්කල් සිත එතන ඇලෙනවා. අනවබෝධයෙන් ගන්න තාක්. අවබෝධයෙන් ගන්න තාක් කල් සිත එතන ඇලෙන්නේ. තේරෙනවද කියන එක. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඥා වේදිත නිරෝධය නිවන. සංඥාවෙන් ගන්න තාක් කල් සිත එතන ඇලෙනවා. ඇලෙන්නේ තරසෙට. ඇලෙනවා. රස සංඥා, පොට්ටබ්බ සංඥා, පහස. සීතලයි, සීත වෙලාවට උෂ්ණ හොයනවා, උෂ්ණ වෙලාවට සීත හොයනවා. නේද? ඒ සියයට උෂ්ණ දෙක හඳුනා ගැනීම පොට්ටබ සංඥා. කයට දැනෙන්නේ. හැබැයි අපි ඒක ගන්න කැමති නම් නිවැරදිව ගන්නවා නම් අවබෝධයෙන් ගන්නවා නම් ඒ පොට්ටබ්බ සංඥාවත් සතර මහා ධාතු. හැබැයි අපි එහෙම දැනගන්නේ, එහෙම දැකගන්නෙත් නෑ. අපි කියනවා මට සීතලයි. මට රස්නේ. වැරදි. ඒ අනවබෝධය. එහෙනම් අපි මෙච්චර කාලයක් මේ අනවබෝධය තුළ මේ ඉඳගෙන තවදුරටත් මේ අනවබෝධය තුළ හිර වෙනවද? නැත්නම් අවබෝධයට එනවද? මොකේට දෙන්න ඕනේ? ධර්මයේ දේශනා කරන්නේ අවබෝධය පිණිස. බණ අහන්නේ මොකටද? අවබෝධය ලබා ගන්න. නිවැරදි අවබෝධයක් ලබා ගන්න. දැන් මේ කියන දේ තේරෙනවද? හරිද වැරදිද? තමන්ගේ බුද්ධියෙන් විමසන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේක බුද්ධියෙන් විමසලා ගත යුතු දෙයක්. කිව්වට ගන්න එපා. තමන්ගේ නුවණින් විමසන්න. හරිද? හරි. හරිනම් ගන්න. පොටබස ධම්ම සංඥා අරමුණ හඳුනා ගන්න. මේක රූපාරම්මණයක්. මේක ශබ්දාරම්මණයක්. මේක ගන්ධාරම්මණය. අරමුණ හඳුනා ගන්න. මනසින් හඳුනා ගන්න. ඒ සංඥාවෙන් තොරව ගන්නකො බලන්න. විශ්වයට සිත යොමු කරන්න. සංඥාවෙන් තොරව බලන්න. සිත තියෙන නිවනේ. තියන්න සිත තියන්න තැනක් නැහැ. තියනවා නම් සංඥාවක් තුල තියන්න ඕනේ. එක රූප සංඥාවක් තුල තියන්න ඕනේ. එක ශබ්ද සංඥාවක් තුල තියන්න ඕනේ. එක ගන්ධ සංඥාවක් තුල තියන්න ඕනේ. එක රස සංඥාවක් තුල තියන්න ඕනේ. එක පොට්ටබ්බ සංඥාවක් තුල තියන්න ඕනේ. එක ධම්ම සංඥාවක් තුල තියන්න ඕනේ. සංඥා හයයි ලෝකේ තියෙන්නේ. ওই සංඥා හයෙම ගලවන්න බාන සිත. කොහෙද සිත කියන්නේ? සිතට ඉන්න තරක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනාව සංඥා වේදිතේ සංඥා සංඥා විඳීමෙන් තොර තැන නිවන. දැන් තේරෙනවද නිවන කියපු තැන? නිවන කුරෙtti. හැබැයි සංඥාවෙන් ගත්ත තැන සිත ඇලෙනවා. සංඥා හයෙන් ධර්ම දේශනාව අවසන් කරන අද ධර්ම දේශනාව වෙලාව හරි. කාලය ඉවරයි. දේශනා මාලාවම දිගට මහන්ට ගෙනියන්නේ නිවනට. දැන් තේරෙනවද? අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි තමයි මහන්සි ගන්න ඕනේ. කාලය නික්ම යනවා. බොහොම වේගෙන් නික්ම යනවා කාලය. වයස ප්‍රශ්නයක් වෙන්නේ අවබෝධයට. බහුපුත්තිකාට අවුරුදු 120යි. බොහෝ පුත්තු එයාට බහුපුත්තිකා කියන්නේ ඒකයි. අවුරුදු 120යි වයස. තාච්චාමට 120 නැහැනේ. 120යි වයස. එදා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකයේ දිහා බලපු වෙලාවේ දැක්කේ මේ බහුපුත්තිකා කියන ආච්චාම. ගෙදරට ගිහලා අතින් අල්ලන් එක්කන් ආවා. ගස් දෙකක් අතරේ ලණුවක් ඇදලා දුන්නා. කමටහනක් දුන්නා. මෙනෙහි කරන්න. හැන්දෑවේ රහත් වෙලා ඉවරයි. අවුරුදු 100 20යි. 121 කෙනෙක් කවුරුවත් නැහැ නේද? ආ ඇයි අපිට බැරි? තේරෙනවද? අපට ඒ දේ කරන්න බෑ. ඒක ඉන්ද්‍රිය පරෝපරයන්ත ඥානය, බුද්ධ ඥානය. බුදුරජාණන් වහන්සේ දා දැක්ක යාට පුළුවන් කියන කාරණේ අපිට කියන්න බෑ. අපට මග කියන්න පුළුවන්. අවබෝධය සඳහා වෙර වැඩීම, මහන්සි ගැනීම, ඔය සත් පැවැත්ව සති. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. ඊළඟ ධර්ම දේශනාව අහන්න අනිත් කරුණු ටික අහන්න. Thank you.